හැම කෙනෙක්ම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම වමනාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාතම සසර දුකින් එතර වීම පිණිස දේශනා කරන්න තියදුණු මේ උතුම් සද්ධර්මයෙන් සල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත මේ මොහොතේදී අපි පහුගියදී වාරවලදී සාකච්ඡා කරගෙන ආවා අභිධර්ම පිටකයේ ධම්ම සංගමිත් ප්‍රකරණයට අදාළ රූපකාණ්ඩය විග්‍රහ කරගෙන එතකොට එතන ඒක විදේන රූප සංගහෝ කියන කොටස එකාකාරයකින් රූපස්කන්ධය කියන කොටස අපි විග්‍රහ කරගන්න තියෙනවා. ඒකේ පසුගිය දේශනාව තුළ අපි කතා කළා සබ්බං රූපං න පීති සහගතං න සුඛ සහගතං න උපේක්ඛා සහගතං කියන මේ කාරණා ටික පිළිබඳව අපි කතා කළා. ඒ වගේම නේව දස්සනේන න භාවනාය පහතබ්බං රූපේ කියන එක දර්ශනයෙන් හෝ භාවනාවෙන් හෝ පහකල යුතු දෙයක් නෙවෙයි කියන කාරණාව අපි සාකච්ඡා කළා. එතකොට ඒක අපි කෙටියෙන් ගත්තොත් සියලුම රූපය කියන එක බාහිර භෞතිකය තුළ භෞතික පැත්තෙන් සැපසහගත රූපයක් හෝ උපේක්ෂාසහගත ප්‍රීතිය ගෙනත් දෙන රූපයක් හෝ බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ. රූපේ නිසා අපිට සැප ඇති වෙනවා හෝ ප්‍රීතිය ඇති වෙනවා හෝ රූපය ප්‍රත්‍ය කරගෙන රූපය නිසා අපිට කෙලින්ම රූපයම සැප සහගත නැතිනම් ප්‍රීති සහගත උපේක්ෂා සහගත නෙවෙයි කියන කාරණාව අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න තියෙනවා. ඒකට හේතුව තමයි රූපයේ පැත්තෙන් නම් සැපය ඇවිල්ලා තියෙන්නේ රූපේ පැත්තෙන් නම් මේ ප්‍රීතිය ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව ඇලෙන බැඳෙන ගතිය අපිට කවදාවත් නතර කරගන්න බැරි වෙනවා. රූපේ ඒකාන්තයෙන්ම සැප සහගත වෙනකොට රූපේ ඒකාන්තයෙන් ප්‍රීති සහගත වෙනකොට සැප සහගත රූප ප්‍රීති සහගත රූප විතරක් අපිට ළඟින් තියාගත්තාම අපිට හැමදාම ජීවිතේ දුකක් නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දැක්ක රූපය ඒකාන්තයෙන් සුඛානුවර්තී නැතිනම් සැපය අනුව පෙරලෙන සැපේම පවතින දෙයක් නෙවෙයි න සුඛ සහගතං. ඒ වගේම න ප්‍රීති සහගතං ප්‍රීති සහගත වූකුත් නෙමෙයි. රූපය ආරම්භය අපිට පුළුවන් කෙනකෙනාට කැමැත්ත ඇති කරගන්න කෙනකෙනාගේ රුචිය අනුව අපිට ඡන්දේ නානත්වයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ අනුව ප්‍රීතියේ නානත්වයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් උපේක්ෂා සහගත වෙන රූපේ තවත් කෙනෙක් බොහොම කැමැත්තෙන් ඇලෙනවා සැප සහගත වූවක් කොට හිතනවා. ඒ වගේම කෙනෙක් සතුටු වෙන රූපයේ තව කෙනෙක් නොසතුටු වෙනවා. ඒ සතුට ඒකාන්තයෙන් රූපයේ තුල තිබුණු දෙයක් වුණා නම් ලෝක කාටත් සාධාරණව සහේතුකව ඒ රූපයේ සතුට ගෙනත් දෙන රූපයක් බවට පත් වෙන්න වෙනවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ රූපය කියන එක සත්‍යසහගත වූවක් නෙමෙයි කියලා දකින්න කියලා ඒක වැදගත් කාරණාවක්. අපි ලෝකේ රූපය අනුව සැපය දකින්නේ රූපයේ තුලින් එන දෙයක් හැටියට, ප්‍රීතිය දකින්නේ රූපයේ තුලින් එන දෙයක් හැටියට, උපේක්ෂාව දකින්නේ රූපයේ තුලින් එන දෙයක් හැටියට. එතකොට මේ සුඛය, ප්‍රීතිය සහ උපේක්ෂාව රූපයේ පැත්තට දාලා බලනකොට ලෝකේ හැම කෙනෙක්ම පරේෂණයක නියැලිලා ඉන්නෝ, පරේෂණයක යෙදෙනවා. ඒ පරේෂණය තමයි කාම පරේෂණය. එතකොට මේ කාම පරේෂණය තුළ අපි දකින්නේ රූපයේ පැත්තෙන් තමයි සැපෙන්නේ. ඒ හොඳ රූපය, ඒ වටිනා රූපය තමයි මට ප්‍රීතිය ගෙනල්ලා දෙන්නේ. එතකොට ලෝකේ අපි රූපේ පැත්තට සැපේ දාලා බලනකොට රූපේ පැත්තට ප්‍රීතිය දාලා බලනකොට දැන් සැපේ සහ ප්‍රීතිය හොයාගෙන යන සත්‍යෝ රූපේ හොයන්න පෙළඹෙනවා. එතකොට හොඳ වර්ණ රූපය, හොඳ ශබ්ද රූපය, හොඳ ගන්ධ රූපය, හොඳ රස රූප, හොඳ පොට්ටබ්බ රූප අපි සැනසෙන්න රූපේ පැත්තෙන්ම හොයනවා මොකද එතනින් එහාට දර්ශනයක් දැක්මක් අපි ළඟ නැති නිසා. ඊට පස්සේ සමහර විට සමහර කෙනෙක් රූපේ කියන තැනින් නිදෙන්නට ඕන කියලා නිදහස් වෙන්නට ඕන කියලා මඟ වඩන්න ගත්තත් දැන් සැපසහගත රූපේ නොඇලී ඉන්න උත්සාහවත් වෙනවා. ප්‍රීතිය ගෙනල්ලා දෙන රූපේ සතුටු නොවි ඉන්න උත්සාහවත් වෙනවා. එයා රූපය උපේක්ෂා සහගත බවට පත් කරන්න උත්සාහවත් වෙනවා. අපි හිතමු භාවනාවක් තුළ හෝ සීල ප්‍රතිපදාවක් තුළ හෝ අපි උත්සාහවත් වෙනවා නම් රූපය සැපසහගත වූ රූපේ නැති කරලා දුක නැති කරන ප්‍රතිපදාවකට එන්නේ. ප්‍රීතිය ගෙනල්ලා දෙන රූපේ නැති කරලා සැපසහගත තැනකටපත් වෙන්න. අපි උත්සාහවත් වෙනවා. ඒකට මේ ප්‍රතිපදාව සහේතුක නැහැ. ඒක මේ බුද්ධ ශාසනය නෙමෙයි, ඒක බාහිර ශාසනය. එතකොට අපි දන්නවා සීලබ්බත පරාමාස කියලා අපි එකක් කතා කළා. සීල වෘත පරාමර්ශණය කරනවා කියලා දැන් මේ නිවන් දකින්න කියලා හිතාගෙන සීල වෘත පරාමර්ශණය තුල තියෙන්නේ අපි ඉවත් කරනවා ජීවිතෙන් සැපසහගත රූපය අයින් කරනවා. මොකද රූපයෙන් අපිට සැප එන නිසා අපි සැපේ වෙනවට කැමති නෑ රපාව දුක් විඳින්න වෙනවා කියලා ඒ කෙනා රූපේ ඉවත් කරන්න උත්සාහවත් වෙනවා රූපේ පැත්තෙන් සැප එනවා තමයි හැබැයි සැප එන රූපය අපි අයින් වෙන්න එතනින් උත්සාහවත් වෙන්න අයින් වෙලා ඉන්න උත්සාහවත් වෙනවා එතකොට අපි රූප ප්‍රහාණයකට ශබ්ද ප්‍රහාණයකට ගන්ධ ප්‍රහාණයකට රස ප්‍රහාණයකට ස්පර්ශ ප්‍රහාණයකට මේවා සැපයි ඒක නිසා මේවා පරිහරණය කරන්න හොඳ නැහැ. මේ දේවල් වටිනවා මේ දේවල් පරිහරණය කරන්න හොඳ නැහැ. මෙන්න මේ විදිහට අපි රූපය ප්‍රහාණය කරලා කෙලෙස් ප්‍රහාණය කරන ප්‍රතිපදාවක් පනවන්න හදන්නේ මේ රූපය උපේක්ෂා සහගත වූවක් බවට පත් කරගන්න අවශ්‍ය වෙන නිසා. ඒක නිසා අපිට රූපය සුඛ සහගත වුණත්, ප්‍රීති සහගත වුණත්, රූපේ තුල අපි උපේක්ෂා සහගත වුණත් අපි නොදන්න දේ තමයි ඔය සැප සහගත කොට දැක්කෙත්, ප්‍රීති සහගත කොට දැක්කෙත්, සුඛ සහගත කොට දැක්කෙත් කෙනකෙනා සතු කෙනකෙනාගේ ආධ්‍යාත්මයේ පැත්තෙන් ඇති කරගත්ත සංකල්පනාවෙන් කියලා. ඒක නිසා අපිට බුදුරජාණන් වහන්සේ රූපකාණ්ඩය තුල පැහැදිලිව කතා කරන දේ අපිට දේශනා කරන දේ මේ රූපය සැපසහගත කොට, ප්‍රීතිසහගත කොට, උපේක්ෂාසහගත කොට දකින්නට එපා කියන කාරණාව. ඊට පස්සේ මේව දර්ශනයෙන්න භාවනාවේ පහතබ්බන් දර්ශනයකින් හෝ භාවනාවකින් පහකල යුත්තකුත් නෙමෙයි රූපය කියන එක. මොකද රූපේ සැපසහගතක් නෙමෙයි නම් ප්‍රීතිසහගතක් නෙමෙයි නම් රූපේ උපේක්ෂාසහගතක් නෙමෙයි නම් ඒ සුඛ හෝ ප්‍රීති හෝ උපේක්ෂා සහගත නොවන රූපය බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ භාවනාවකින් හෝ දර්ශනයකින් පහ කරන්න කියලා. දර්ශනයකින් පහ කළ යුතු කෙලෙස් ටිකක් තියෙනවා. අපි කතා කරලා තියෙනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා ටික දර්ශනයකින් පහ විය යුතු, දර්ශනයකින් පහ කළ යුතු කෙලෙස් ධර්ම. ඊට පස්සේ අපිට භාවනාවකින් පහකල යුතු කෙලෙස් හැටියට මාර්ග භාවනාවෙන් පහකල යුතු කෙලෙස් සෝවාන් ඵලයේ දර්ශනයෙන් පහකල යුතු ටික පහ කරලා එතනින් එහාට භාවනාවෙන් පහකල යුතු කෙලස් ටික හැටියට ලෝකෝත්තර ධර්මයේ වැඩිම වශයෙන් පහකල යුතු කෙලස් හැටියට අනිත් මාර්ග භාවනාවකින් පහසල යුතු දෙයක්ුත් නෙමෙයි රූපේ කියන එක. කොටින්න සුව රූපේ කියන එක තියෙන්නේ පහ කරන්න රූපේ තියෙන්නේ ප්‍රහාණය කරන්න නෙමෙයි. මොකද රූපය අයිති වෙන්නේ දුක්ඛාර්ය සත්‍යයට. දුක්ඛාරය සත්‍ය කියන එක ප්‍රහාණය කළ යුතු දෙයක් එහෙම නෙමෙයි. පිරිසිදු දැක්ක යුත්තක් මිසක රූපය ප්‍රහාණය කළ යුත්තක් එහෙම නෙමෙයි. මොකද ওই දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරන්න ගියොත් එහෙම සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා නිවන දෙආකාරයකින් පණවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් අපිට එක වෙනම කාරණාවක් වෙනම ශේ කරුණක් අපි ඒක පස්සේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී අද දවසේදී අපිට කතා කරන්න තියෙන මාතිකාව තමයි නේව දස්සනේන න භාවනාය පහතබ්බ හේතුකං නේව දස්සනේන න භාවනාය පහතබ්බ හේතුකං කියලා කියනකොට දර්ශනයෙන් හෝ භාවනාවෙන් හෝ පහකල යුතු හේතුවක් තියෙනවත් නෙමෙයි රූපේ කලින් කිව්වා නේව දස්සනේන න භාවනාය පහතබ්බං කියලා දර්ශනයකින් හෝ භාවනාවකින් පහකල යුක්තක් නෙමෙයි කියලා දැන් කියනවා නේව දර්ශනේන භාවනාය පහතබ්බ හේතුකං දර්ශනයෙන් හෝ භාවනාවකින් හෝ පහකල යුතු කිසිම හේතුවක් රූපයට ඇත්තේ යෙදෙනවා හෝ රූපේ තියෙනවා නෙමෙයි. පහකල යුත්තකුත් නෙමෙයි පහකල යුතු පහ කරන්න පුළුවන් පහ කරන්න අවශ්‍ය වෙන කිසිම හේතුවකුත් රූපේ පැත්තේ තියෙනවා එහෙම නෙමෙයි. ඒ කියන්නේ හේතු කියලා කතා කරනකොට නව හේතුවක් තියෙනවා. ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ, අව්‍යාකෘත අලෝභ දේශ මොහ කියලා නව හේතු හේතු නවයයි. එතකොට මේ භාවනාවකින් හෝ දර්ශනයකින් පහකල යුතු හේතු මේ හේතු එකම ධර්මයක්වත් රූපස්කන්ධේ රූපයේ යෙදෙනවා එහෙම නෙමෙයි. රූපේ කියන්නේ බොහොම අහිංසක මට්ටමකම තිබුණ දේ හේතු යොදාගන්නේ කෙනකෙනා කෙනකෙනාගේ හිත පැත්තෙන් නැත්නම් නව කර්ම සකස් කරගන්න පැත්තෙන් නව කර්ම ටික හදාගන්න පැත්තෙන් තමයි හේතු එකට ගැට ගහන්නේ හේතු ධර්මතා ටික යොදාගන්නේ. ඒක නිසා මේව දර්ශනේන න භවනාය පහතබ්බ හේතුකම් කියන වචනේ කතා කරා. ඊට පස්සේ මේව ආචේගාමි. ආචේගාමි කියලා කියනවා රැස් කිරීම පිණිස පවතින දෙයක් නෙමෙයි. රූපේ කියන එක රැස් වෙන දෙයක් එහෙම නෙමෙයි. එතකොට රැස් වෙනවා කියලා කියන්නේ හැම වෙලාවකදීම අපි ආශේගාමී ප්‍රතිපදාවක රැස් කරගන්න රැස් වෙන ප්‍රතිපදාවක වාසය කරනවා මේ ආශේගාමී ප්‍රතිපදාව අපි හැම තැනකටම හැම දෙයකටම යොදා ගන්න දෙයක් තමයි මේ ආශේගාමී ප්‍රතිපදාව. අද අපි ජීවත් වෙන්නේ මෙන්න මේ ආශේගාමි ප්‍රතිපදාවත් එක්ක ආශේගාමි සංකල්පනාව නැතිනම් අද අපේ මත්තම දිහා බැලුවොත් අපිට ජීවත් වෙන්න බෑ. මොකද අපි ජීවත් වෙන්නේ අවිද්‍යාව මත පදනම් වෙච්ච ලෝකෙක නිසා. විද්‍යාව නූපදවා අපිට අවිද්‍යාවේ නිරෝධයක් පණවන්නේ නැහැ. හැබැයි විද්‍යාවක් නැතුව ආශේගාමී ප්‍රතිපදාව වෙනස් වෙනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ආශේගාමී කියලා කියන්නේ මේ රැස් කර ගන්නවා කියන එක ආශේ කියලා කියන්නේ රැස් කරනවා අපසේ කියලා කියන්නේ අයින් කරනවා කියන එක. එතකොට මේ රැස් කර ගැනීම කියන එක අපි හැම මොහොතකම සිද්ධ කරගන්න දෙයක්. අපි දෙයාකාර රැස් කර ගැනීමක් රැස් කරනවා. අපි බාහිර භෞතිකයක් රැස් කරනවා මෙහි තමන් කියාගත්ත පුද්ගල බවත් රැස් කරනවා. බාහිර භෞතිකයේ රැස් කරනවා කියලා කියන්නේ අපිට දකින්න පුළුවන් ඊයේ දැකපු රූප ඕන තරමක් අද. ගිය මාසේ දැකපු අය ආපහු මේ මාසෙදි දකින්න පුළුවන්කම තියෙනවා. ගිය අවුරුද්දේ දැකපු ඇත්ත මේ අවුරුද්දේ දකින්න පුළුවන්කම තියෙනවා. අවුරුදු ගානකට කලින් දැකපු අය මේ අවුරුද්ද අවුරුද්ද අපිට නැවත දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඒ ගිය අවුරුද්දේ දැකපු අය මේ අවුරුද්දේ දකින්නවා කියලා කියනකොට අපි දන්නා රූපය ගැන විවරණය කරනකොට අපි කතා කරගෙන වර්ණ සටහනක් පිළිබඳව. එතකොට බාහිරින් එන ආලෝකයක් බාහිර වස්තුව මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් ඇහැට පතිත වෙනවා කියන සිද්ධිය තුළ අපි කතා කළා සම්පූර්ණම වර්ණ සතහන කියලා එතන අවස්ථාවට මේ වර්ණ සතහන වර්ණ රූපයේ තුල අපිට හැම වෙලාවකදීම මේ මොහොතේ නැවත හේතු ටික සකස් වීමෙන් මේ මොහොතේ තියෙන වර්ණ සතහනක් ඇහැට පතිත වෙන තැනක ගිය අවුරුද්දේ ඇහැට පතිත වුණ වර්ණ සතහන නැවතාවේ නැහැ ඒ වුණාට අපිට මතක් වෙන්නේ ගිය අවුරුද්දේ දැකපු පුද්ගලයෙක්. එතකොට ගිය අවුරුද්දේ දැකපු පුද්ගලයෙක් අපිට මතක් වුණේ මොන පදනම යටතේද මොන හේතු යටතේද? අපි රැස් කරගත්ත දෙයක්. අන්නේ රැස් කරගත්ත දෙයට තමයි ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රව විදිහට අසුරු කරනවා කියලා කියන්නේ අපි හැම දෙයක්ම රැස් කරගන්න තැනක ඉන්න නිසා. ආශ්‍රව කියලා කියනෝ නැතිනම් අපි සාමාන්‍ය භාෂාව තුලත් අපි ව්‍යවහාර කරන ආශ්‍රව කියලා වචනයක් ආශ්‍රව කියලා ආයුර්වේද ආයුර්වේදයේ තුල මේ යම් කිසි බෙහෙත් ආදිය දාලා මේ කාලයක් තිස්සේ තියාගන්න බෙහෙත් වලට කියන ආශ්‍රව කියලා. ඒතකොට මේ කාලයක් තිස්සේ මේ විදිහට අපි රැස් කරගන්න අර්ථයෙන් තියාගන්න අර්ථයෙන් මේ ආශ්‍රව ධර්මතා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි හැම වෙලාවකදීම මේ ආශ්‍රව වශයෙන් රැස් කරගෙන තියෙන්නේ මේ රූපය අනුව ගියපු සියලු සංකල්පනා ටික අපි රැස් කරගෙන තියෙනවා අපි හිතනවා අපිට රූපය මතකයි කියලා. එතකොට අපි හැම මොහොතකම සංඛාරයේ පැත්තෙන් Taman Tamanගේ හිතම රැස් කරගන්නවා. හැබැයි අපිට පේන්නේ අපි රූපේ රැස් කරගත්තා අපිට රූපේ හොඳට මතකයි වගේ දෙයක්. අපි කතා කළොත් සංඛාරය කියන වචනේ තෙන පරයාය වචනයක් තමයි කුණුගොඩ කියන අර්ථය. කුණුගොඩ කියලා කියන්නේ රැස් කරලා තියාගන්න දෙයක්. එකතු කරලා තියාගන්න දෙයක්. අපි හැම මොහොතකම රැස් කරනවා දෙයක්. ඒ තමයි අපි කුණු ගොඩක් රැස් කරනවා. හැබැයි ඒක කුණු ගොඩක් කියලා පේන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. අපි හැම මොහොතකම ජීවත් වෙන්නේ අන්න ඔය කුණු ගොඩ මත අපි යැපෙන්නේ ඔය කුණු ගොඩ මත. ඔය කුණු ගොඩ නැත්තම් අද අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අද අපි සම්පූර්ණම මේ මොහොතේද සිද්ධ කරන්නේ රැස් කරගන්න ක්‍රමවේදයක් රැස් කර ගැනීම තුල වාසය කිරීමක්. අපි කිව්වොත් මේ මොහොතේ ඔගොල්ලන්ට දකින්න පුළුවන්කම තියෙනවා මේ දේශනාව කරනකොට මේ දේශනාව කරන දේශනාව කරන මාව මේ වෙලාවේදී ඔයගොල්ලෝ අලුතින් රැස් කරගත්තා සංඛාරය. දැන් Taman Tamanගේ හිතම රැස් කරගත්තා. මේ වෙලාවේදී වර්ණ සතහනක් පතිත වුණා නම් පතිත වුණ වර්ණ සතහන ආරම්භය තම තමන් තම තමන්ගේ හිතෙන් රැස් කරගත්ත දේ අසුරු කරනවා. ඒක පේන්නේ නෑ. හැබැයි අපි හිතන්නේ මේ හාමුදුරු ගැන මම දැනගත්තා කියලා. ඔගලන්ට දවසක කොහෙදී හරි මගතොතකදී හරි නැවත වතාවක් අපි මුණ ගැහුණොත් දැන් දකින්නවා මේ ඉන්නවා මේ ඉන්නේ එදා අර බණ කියපු හාමුදුරු මෙන්න ඉන්නවා. දැන් එදා බණ කියපු හාමුදුරුවෝද ඇත්තටම එළියේ හිටියේ. දැන් බණ ඒ වෙලාවේ අහපු නැති කෙනෙක් හිටියොත් එයාත් දන්නවද බණ කියපු හාමුදුරු කියලා? නැහැ. එහෙනම් අපිට හැම වෙලාවකදීම එන්නේ අපි ඇහැට පතිත උනේ මාව නොදන්න කෙනාටත් දන්න කෙනාටත් එකම වර්ණ සටහනක් තමයි ඇහැට පතිත උනේ. ඒ පතිත වුණ වර්ණ සටහන ආරම්භය කෙනකෙනා සිහිපත් කරගත්ත විශේෂ ශේෂයේ තම තමන්ගේ හිත පැත්තෙන් රැස් කරගත්ත ටිකේ වෙනසක් තිබුණා. ඒක නිසා කෙනෙක් දන්නවා කෙනෙක් නොදන්නවා. එතකොට දැන් අපි හැම වෙලාවකදීම දන්නවා කියලා කියන තැන ආකේ ගාමි අපි රැස් කරගත්ත මොනවද රැස් කරගත්තේ ආශ්‍රව ටික. එතකොට මේ ආශ්‍රව ටික නැවත නැවත රැස් කරගන්න සිද්ධියට කියන ආශේ ගාමි ප්‍රතිපදාව කියලා. ක්‍රමය කියලා. අපි ඉන්නේ හැම වෙලාවකදීම ওই ආශේ ගාමි ක්‍රමයක් තුල. අපිට මේ ලෝකේ සජීවි බවක් හම්බෙලා තියෙන්නේ අජීවි බවක් හම්බෙලා තියෙන්නේ මේ සජීවි අජීවි බව පවා තීරණය වෙන්නේ මෙන්න මේ ආශේගාමි ක්‍රමයේ තුල ආශේගාමි ප්‍රතිපදාව තුල අපි කිව්වොත් දැන් මෙහෙම අස ඔසෝන තැනක ඔයගොල්ලන්ට මේ අත ඔසවන සිද්ධියක් පේනවා. එක දිගට අතේ සෙව්වා. එතකොට නමුත් හැම මොහොතකම අපි කිව්වොත් මෙතන කොටස් කොටස් කොටස් කොටස් වලට බෙදලා බැලුවොත් එතන වේගෙන් අපි මේක ෆොටෝ ටිකක් ගහලා බැලුවොත් දකින්න තියෙන්නේ වෙන් වෙන්ව පවතින ෆොටෝ ටිකක් නමුත් මේක වේගෙන් යනකොට ඔයගොල්ලන්ට අත ඔසවන සිද්ධියක් දකින්න පුළුවන් මේකට චලන චිත්‍රය කියලා කියන සෙලවෙන චිත්‍රය කියලා අපි ගත්තොත් ඉස්සර දියසායන් චිත්‍ර නැතිනම් කාටුන් එකක් ගත්තොත් මේ කාටුන් එක තුල ඉන්න පුද්ගලයෙක් ඉන්න චරිතයක් ඇවිදින බව තියෙනවා. නමුත් අපිට එක දිගට ඇවිදින කෙනෙක් ඒක තුල අපි දැක්කට ඇත්තට මෙතන තියෙන යථාර්ථය චිත්‍ර ගොඩක් එක දිගට යනවා. අපිට පේනවා පුද්ගලයෙක් යන වෙනවා පුද්ගලයෙක් ඇවිදිනවා. දැන් අන්න ඒ වගේම සිද්ධියක් තමයි තියෙන්නේ අත පහලට දාගෙන ඉන්නකොට මේ විදිහට පතිත වන වර්ණ සටහන ආරම්භය අපි පුද්ගලයෙක් අත පහලට දාන ඉන්න පුද්ගලයෙක්ව ආශේගාමී රැස් කරගත්තා. ඊට පස්සේ නැවත ඒ පුද්ගලයා එළියේ ඉන්නවා කියලා හිතන කම නිසාම අපේ ඇහැ සකස් කරලා දෙනවා රූපේ විඳින්න පුළුවන් විදිහට වර්ණ සටහන විඳින්න පුළුවන් විදිහට. ආපහු දෙවෙනි තැනට අත ඉස්සනකොටම දැන් වර්ණ සටහන පතිත වෙන්නේ මේ මට්ටමේ. අර හදාගත්ත ඇහැ බින්දෙනවා. බින්දෙනකොට දැන් අපේ හිතෙන් ගෙනල්ලා දෙන්න පහළ තිබුණු අත තමයි උඩට ඉස්සලා තියෙන්නේ. දැන් පහළ තිබුණු අත මේ මොහොතේ මෙතන නැහැ. හැබැයි අපේ හිතෙන් මේ දෙක එකට සම්බන්ධතාවය හදලා දෙනවා. පහළ තිබුණු අත තමයි උඩට ඉස්සුනේ. දැන් ක්‍රමක්‍රමයෙන් අපිට උඩට ඉස්සලා තියෙන අතක් හදලා දෙනවා. ඒකෝට පහළ තිබුණු අතම අපිට උඩට උස්සපු සිද්ධියක්. දැන් මෙන්න මේ සිද්ධිය ගත්තොත් මේකට කියනවා ආචේගාමී කියලා අපි ඔක්කොම රැස් කරගත්තා. මේ ධර්මතා ටික මේ ටික අපි ඔක්කොම හොඳට රැස් කරගත්තා. ඒතකොට දැන් අත ඔසවන සිද්ධියක් සම්පූර්ණ රැස් කරගත්තා. යන්නේන පුද්ගලයේ අපි රැස් කරගත්තා. එතකොට මේ රැස් කර ගැනීම තුල තමයි අද අපිට ලෝකයේ අසුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. අවසන් අපි දෙආකාරයක් රැස් කරගන්නවා කියලා. එකක් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන බාහිර තියෙන දේ රැස් කරගන්නවා කියන එක. දෙවැනි රැස් කර ගැනීම තමයි ওই බාහිර දේ විඳින පුද්ගල භාවයේ මේ පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් රැස් කරගන්න එක. එළියේ මේ දකින්න ගහක් එළියේ තියෙනවා කියලා තියෙන ගහ තමයි අපි රැස් කරගන්නේ. මේ තියෙන ගහ රැස් කරගන්න අපිට ගහ තියෙනවා කියලා හිතුවට අපි අනිත් පැත්තෙන් නොකිය කියන කතාව තමයි ගහ දකින මමක් මෙහි ඉන්නවා කියන එක. ඒකට ගහ විතරක් නෙමෙයි අපි තමන්වත් රැස් කරගන්නවා. අපිට එකම වර්ණ සතහනක් ඇහැට පතිත වෙන වර්ණ සතහනක් වෙන්න පුළුවන් අරමුණු වෙන්නේ. හැබැයි අරමුණු වෙන තැනක අපේ හිතෙන් දෙන අත්දැකීම තමයි අල්ලන්න පුළුවන් ගහක් දකින්න පුළුවන් ගහක්, රස විඳින්න පුළුවන් ගහක්, ගඳ සුවඳක් එන ගහක්. මේ විදිහට අපිට ගහ පිළිබඳව අනිත් ස්පර්ශ ආයතන හතරෙන්ම ඇහැට පේන වර්ණ සටහනක් පතිත වෙන තැනක හිතේ තියෙන ආශ්‍රව ටික නැතිනම් රැස් කරගත් රැස් කරගත්තා කියන තැන තියෙන්නේ අනිත් ස්පර්ශ ආයතන හතරෙන්ම රැස් කරගත්ත ටිකක් තමයි අපිට හිතෙන් ගෙනල්ලා දෙන්නේ. ඒවල අපිට තියෙන අල්ලන්න පුළුවන් ගහ, විඳින්න පුළුවන් ගහක් අපිට කොටින් එළියේ හම්බෙන්නේ. හැබැයි ඇහැට පතිත උනේ වර්ණ සටහන විතරයි. වර්ණ සටහන අල්ලන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වුණාට අපිට ගෙනල්ලා දෙන්නේ ස්පර්ශ ආයතන අනිත් හතරෙන්ම විඳින්න පුළුවන් ගහක් එළියේ තියෙනවා කියන සංකල්පය තමයි ගෙනල්ලා දෙන්නේ. එතකොට මේ මොකක් නිසාද අපි රැස් කරගෙන තියෙන තමන්ගේ ලක්ෂණයේ තුල තමන් කියන ගතිය තුල තියෙන්නේ මේ ස්පර්ශ ආයතන පහේ අත්දැකීම. අපිට ඉදිරිපත් වෙන්න ඕන ස්පර්ශ ආයතන පහේ අත්දැකීම. අපි හැම වෙලාවකදීම රැස් කරගන්නේ ওই ස්පර්ශ ආයතන පහ. හරියට ලොකු කාණු ටිකකින් වතුර ගලාගෙන එනවා වගේ මේ ස්පර්ශ ආයතන පහෙන් අරමුණු ගලාගෙන එනවා නතර කරන්න බෑ. මේ වල කොච්චර ඉහින්න හැදුවත් ඒක ඒ පැත්තෙන් ඉහින්න පුළුවන් කමක් නැහැ. මේ ආයතන පැත්තෙන් අපිට රැස් කරගන්න තම තියෙනවා ගලාගෙන එනවා මේක ඉහළ කෙලවරක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා රූපය න ආචේගාමි රූපය රැස් කරගන්න දෙයක් එහෙම නෙමෙයි එතකොට මොකද්ද අපි රැස් කරගන්නේ අපි රූපේ රැස් කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ වර්ණ සතහන නම් වර්ණ සතහන මේ මොහොතේම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා අපිට දෙපැත්තට බෙදා ගන්න මේ කියන නාම රූප පරිච්ඡේදයකට රූපය ඇහැට ගැටුණ මේ මොහොතේම රූපේ ඉතුරු නැති නිරුද්ධ වර්ණ සතහන. ඒ නිරුද්ධ වුණ වර්ණ සතහන ආරම්භය ඇති බවට හිතපු ඒ සංකල්පනාව ඒ හිත තමන් රැස් කරගත්තා. ඒ රැස් කරගත්ත හිත නැවත නැවත ස්මරණය තුල අනුස්මරණය තුල උපදිනකොට අපිට පේන්නේ අපි අර රූපය ගැන හිත හිත ඉන්නවා ඇත්තටම අපි හිතුවේ රූපය ගැනද තමන් ගැන හිත ගැනද අපි හැම මොහොතකම හිතන්නේ රූපය ගැන හිතනවා කියලා හිතාගෙන තමන්ගේ හිත ගැනම හිතනවා. රූපය ගැන හිතනවා කියලා හිතාගෙන තමන්ගේ හිත ගැනම හිත හිත දුක් වෙනවා. රූපය ගැන හිතනවා කියලා හිතාගෙන තමන්ගේ හිත ගැනම හිත හිත සතුටු වෙනවා. ඔබට ආරංචියක් එනවා දැන් ඔබේ ප්‍රියතම ඔබ දන්න ඔබ හොඳටම හඳුනන කෙනෙක් ලැබිලා කියලා. දැන් ජීවිතේට දුක ගලාගෙන එනවා. ඔබ අඬන්න පුළුවන්, වැළපෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්. ඒක ඔබෙන් කෙනෙක් අහනවා ඇයි දුක් වෙන්නේ? අර කෙනා මරුණ නිසා, නැති වුණ නිසා. එතකොට දැන් අපි දන්නේ අපි දකින්නේ කෙලින්ම අපිට දුක ආවේ අර කෙනා රැස් කර අර කෙනා මැරුණ නිසාමයි කියලා. ඒ වුණාට ඒ කෙනා මැරුණ නිසා නෙමෙයි ඇත්තටම අපි දුක් විඳලා තියෙන්නේ. දුක ඇති කරගෙන තියෙන්නේ. අපි හිතමු ඒ කෙනා මැරිලා තියෙන්නේ මේක පැයකට කලින් කියලා නමුත් මරුණු ගමන් අපිට දුක ආවේ නැහැ. අපි දැනගත්ත තැන ඉඳලා අපිට දුක එන්න ගත්තේ. එතකොට දැන් අපි අඬනවා අපි වැළපෙනවා කියන තැනක තියෙන්නේ අපි තමන්ගේ හිත ගැන හිත හිතම අඬන එක තමන්ගේ හිත ගැන හිත හිතම වැළපෙන එක නෙමෙයිද? අපි දුක් වෙන්නේ තමන්ගේම හිත ගැන හිත හිත තමන්ගේම හිතත් එක්කම ගනුදෙනු කරගෙන. කෙනෙක් දැන්නා දැනපු එක ගැන අපිට හරි දුකයි සහ හරි අමනාපයක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වචන ටික දිගටම අපිට ඇහෙමින් තියෙනවද? නෑ. ඒක එතනින් ඉවරයි. ඉවර වෙච්ච සිද්ධිය ආරම්භය අපිට පුළුවන් මාසයක් දෙකක් අවුරුද්දක් දුක් වෙන්න පුළුවන් තරහෙන් ඉන්න පුළුවන් එතකොට ඇයි මේ අපි ඒ ආරම්භය රැස් කරගත්ත සංකල්පනාව නැවත නැවත උපදිනවා. එතකොට ඒ රැස් කරගත්ත සංකල්පනාව කියන නැතිනම් නාම ධර්මතා ටික තමයි අපි Taman හැටියට දැනගෙන තියෙන්නේ. අපි Taman ගැන හිත හිත දුක් වෙනවා. අපි කියන අර කෙනා බැනපු එක ගැන මම දුක් වෙනවා කියලා නෑ බැනපු එක ගැන හිත හිත නැතිනම් Tamanගේ හිතම හිත හිත Tamanම දුක් වෙනවා. ඔය බැනපු එක ගැන මතක් කරන කමට නෙමෙයිද තමන්ගෙම හිත කියලා කිව්වේ? තමන්ව නියෝජනය කළේ ওই ධර්මතා ටික නෙමෙයිද? තමන් කියන බව නියෝජනය කළේ මේ එළියෙන් එන වර්ණ සටහන නෙමෙයිනේ ආලෝකයක් නෙමෙයිනේ තමන් උනේ. අපි තමන් කියලා හිතාගෙන ඉන්නේ මේ හිතන කමට දැනගන්න කමටනේ අපි තමන් කියලා හිතාගෙන ඉන්නේ. එතකොට මේ මොහොතේ දැනගන්නේ මේ ගහක් ගැන නම් එතකොට මේ මොහොතේ තමන් කවුද? මේ ගහ ගැන දැනගන්න වැය වුණු ගහ ගැන හිතන ගහ ගැන සංකල්පනා ඇති කරගන්න ඒ ලක්ෂණ ටිකම නෙමෙයිද තමන් උනේ අපිට තමන් උනේත් මේ ලක්ෂණ ටිකමයි ගහ උනේත් මේ ලක්ෂණ ටිකමයි අපිට තේන්නේ අපි රැස් කරගන්නේ ගහ වගේ ඒ වුණාට අපි ඇත්තටම රැස් කරගෙන තියෙන්නේ මොකද්ද තමන් කරගත්ත තමන්ගෙම චිත්තචෛතසික ටිකක් ඒක නිසා ආචේගාමී කියලා කියනකොට රැස් කරගන්නේ හැම වෙලාවකදීම චිත්තචෛසික ටික. අපි දස්ත විදිහට සාලු විදිහටම කියනවා නම් අපි දස්ත විදිහට රඳවගන්නේ ඇහැ බිඳුණු එකට තියෙන ලක්ෂණය. කන බිඳුණු භවයේ තියෙන ලක්ෂණයක් නැතිනම් ඒකට කියන වේදනා සංඥා කියන ගති දෙක ආරම්භය තමයි අපි රැස් කරගන්නේ. එතකොට අපිට නැවත ඒ විදිහේ වේදනා සංඥාවක් ඇති වෙනකොට අපි මතක් කරලා බලනවා, සිහිපත් කරලා බලනවා. මොකේද මේ විදිහේ වේදනාවක් තියෙන්නේ? මොකේද මේ විදිහේ සංඥාවක් තියෙන්නේ? අපි හිතලා අපි මතක් කරලා බලනවා. දැන් අපි කල්පනා කරලා හිතලා මතක් කරලා මේක වෙන් කරගන්න යනකොට අපිට පේනවා අපි තමන්ගෙම හිත පැත්තේ තියෙන රැස් කරගත්ත ධර්මතාව ටික ගැන හිත හිත ඒ ටික ආරම්භය නේද සතුට ඇති කරගෙන තියෙන්නේ. දුක ඇති කරගෙන තියෙන්නේ. අපිට හොඳට මේ ලක්ෂණේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔගොල්ලෝ ප්‍රායෝගිකව ඔය පින්නතුන්ට පුළුවන් ඕක කරලා බලන්න ජීවිතේට යොදාගෙන බලන්න. තව කෙනෙක් නිසා දුක ඇති වෙනවා කියලා හිතනකොට හොඳට සිහිය පිහිටවන්න හොඳට හිත පිහිටවල බලන්න ඇත්ත ඇත්තටම මට මේ දුක ආවේ මේ රූපය නිසාද එහෙම නැතිනම් මේ වර්ණ සතහන ආරම්භය රැස් කරගෙන තිබුණු පුද්ගල බව හදාගත්ත කෙනකෙනාගේ හිත පැත්ත නිසාද කියලා. ඔයගොල්ලන්ට තේරෙයි රූපය කියන එක තුල තිබුණේ අනාත්මම ලක්ෂණයක් ඇති තැනක ආත්ම සංකල්පනාව පුද්ගලයෙක් හදාගත්තේ එක දිගට ජීවත් වුණු කැමැති අරමුණු හදාගත්ත අපේ හිත පැත්තෙන් නේද? අපි Tamanගෙම හිත දිහා බල බල හිත ගැන හිත හිත නේද අඳන්නේ වැළපෙන්නේ දුක් වෙන්නේ කියලා කෙනෙක්. එහෙම පේනකොටම ඔයගොල්ලෝගේ නුවණට ඒක හසු වෙනකොටම ඔයගොල්ලන්ට දැක්කොත් මම ඇත්තටම ජීවත් වෙන්නේ මෙන්න මේ රැස් කරගත්ත ලෝකෙක මේ Taman තුලම නේද කියන බව ඔයගොල්ලෝ අර වැරදි සංකල්පනාව මත එළියෙන් එනවා කියලා හිතපු පැත්තෙන් එන වැරද්ද දුරු වෙයි ඉක්මනටම එතකොට ඔයගොල්ලන්ට දුක් වෙන්න තියෙන හේතුව නැති වෙලා යයි. ඒක නිසා හොඳ වටිනා පාඩමක් අපිට මේ තුල කියලා දෙන්නේ මේවා ආශේගාමී කියනකොට මේ රැස් කරන දෙයක් එහෙම නෙමෙයි රූපය. රූපය කියන එක කවදාවත් අපිට රැස් වෙන්නේ නැහැ. අපිට රැස් වෙන එකම දේ තියෙන්නේ නාම ධර්මතා ටික. අපි රැස් කරගන්නේ ස්කන්ධ ටික ආරම්භයක්. ඒකද නැති දේ ඇති හැටියට රැස් කරගන්නේ. ඉතුරු නැතුව නිරුද්ධ වුණ දේ ඇති දේ හැටියට නැවත නැවත රැස් කරගන්නේ. අපි ඊයේ දැකපු දේ අපි අද නැවත සිහිපත් කරනවා. අපි හිතන ඊයේ දැකපු දේ තමයි මේ අද සිහිපත් කරන්නේ කියලා. ඇත්තටම මේ අපි සිහිපත් කරන්නේ ඊයේ දැකපු දේද? මේ මොහොතේ Taman Tamanගේ හිතම උපස්සනවද? ඊයේ දැකපු දේ සිහිපත් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් කාලය අනිත් පැත්තට අරගෙන යන්න. අපි සිහිපත් කරන්නේ මේ මොහොතේ උපත්දගත් තමන්ගේම මනසේ ලක්ෂණ ටිකයි අපි මේ සිහිපත් කරන්නේ. එතකොට තමන්ගේම මනසේ තමන්ගේම මනෝභාවයේ තියෙන මේ ලක්ෂණ ටික හිතම නැවත නැවත අසුරු කරන අපි කියන මම මේ ඊයේ දවසේ වෙච්ච දේ ගැන කල්පනා කර කර හිටියේ කියලා. ඇත්තටම අපි දන්නේ නැහැ අපි හිතුවේ Tamange හිතේ රැස් කරගත්ත දෙයක් ගැන කියලා. අපි දන්නේ නැහැ අපි කුණු ගොඩක් අවුස් අවුස් හිතේ කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ අතීතය අවුස්සමින් ඉන්න කියන එක. යදතීතම් පහිනන්තං අපත්තංච අනාගතං. යමක් අතීතේ නම් ඒක යදතීතම් පහිනන්තම් ප්‍රහීන වෙලා ඉවරයි. ඒක අතීතයට ගිහිල්ලා ඒක ගෙවිලා ගිහිල්ලා ඉවරයි. යද තීත්තම් පහිනන්තං. අපත්තංච අනාගතං අනාගතේ කියන එක තාම ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නං කියේ ධම්මේ කත්ත කත්ත විපස්සති. පච්චුප්පන්නේ නැතිනම් මේ වර්තමානයේ තුල යම් ධර්මතා ටිකක් තියෙනවා නම් ඒක සත්‍ය සත්‍ය විපස්සති ඒ ඒ තැන හොඳට නුවණින් බලන්න නුවණින් දකින්න. ඒකෝ දැන් අපිට තියෙනවා ඒ ඒ තන නුවණ මෙහෙවන්න ඒ ඒ තන නුවණින් දකින්න අපිට හොඳ දර්ශනයක් අපිට හොඳ දැක්මක් එතකොට ඒ දැක්ම තුල අපිට තියෙන්න බෑ ආචේගාමී ක්‍රමයක් රැස් කරගන්න දේවල් අපිට ඒ ක්‍රමයේ තුල තියෙන්න බෑ මේ වාචිකාමී එතකොට දැන් ඔන්න අපි කතා කළා රූපය කියන එක රැස් වෙන දෙයක් නෙමෙයි කියලා. රැස් වෙන දෙයක් නෙමෙයි නම් අපචේගාමි ඒ රූපය අස් කරන්න තියෙන දෙයක්ුත් නෙමෙයි. රූපය අයින් කරන්න පුළුවන් කමක් ඇති ධර්මතාවයකුත් නෙමෙයි. මොකද රූපය කියන එක අයින් කරන්න නම් අපිට රූපයේ රැස් නොවුණු රූපේ කොහොමද අපි අයින් කරන්නේ? යමක් රැස් වුණා නම් රැස් වුණ පැත්තටයි අපි අයින් කරගන්නේ. ඒක නිසා අපිට රූපේ රැස්ුනේත් නැත්නම් රූපේ අස් කරන්න කියලා කියලා හරියන්නේ නෑ රැස්ුන දේ යස් කරගන්න වෙනවා. ඒක නිසා රූපේ කියන එක න අපචේගාමි ප්‍රතිචිවේ ආචේගාමි කියලා රැස් කරගත්ත එකට මෙතන තියෙන අපචේගාමි මේක අයින් කරන්න තියෙන දෙයක්ුත් නෙමෙයි. රූපේ කවදාවත් අයින් කරන්න එපා රූපේ කවදාවත් ඉවත් කරන්න උත්සාහවත් වෙන්න එපා මොකද රූපය ඉවත් කළ යුත්තක් නොවන නිසා. රූපය කියලා කියන්නේ අනාත්ම ලක්ෂණයක් තුල පිහිටපු දෙයක්. ඒකේ අපිට අමුතුවෙන් අයින් කරන්න දෙයක් නැත්තේ නැහැ. ඒක අපිට තියෙන පිරිසිදු දකින්න පැත්තකට යන්න විතරයි. එතකොට මේ ආශේගාමි න අපචේගාමි. නේවසෙක්ඛං රූපය කියන එක ශේක ධර්මයකුත් නෙමෙයි. ශේකයි කියලා කියන්නේ හික්මනවා කියන හික්මනවා කියන දේ. ඒක ධර්මතා ටික කියලා කියන්නේ හික්මෙන ධර්මය. එතකොට සතර මාර්ගයන් සහ අරිහත් ඵලයෙන් පහළ අනිකුත් ඵල ටික අපි මාර්ග සහ ඵල හැටියට කතා කරනවා අත මාර්ග හතරයි ඵල හතරයි එතකොට මේ මාර්ග හතරෙන් ඵල හතරෙන් නැතුව ශේක ධර්මතා හික්මනවා කියන ධර්මතා ටික අපි කතා කරනවා මාර්ග සිත් හතරයි ඵල සිත් තුනයි කියන්නේ සෝවාන් සකුදාගාමි අනාගාමි කියන ඵල ටික කතා කරන ශේක කියලා ඒ හික්මනවා ධර්මයේ තුල හික්මෙන පැත්ත හික්මෙන තැන ශේක ධර්මතා ඒක රූපය කියන එක ශේක ධර්මයක් නෙමෙයි ඒක හික්මෙන් උපකාර වෙන හෝ හික්මීමට අදාළ ධර්මයක් නෙමෙයි රූපේ කියන එක ඒක කවදාවත් හික්මනට උපකාර වෙන්නේ හෝ උපකාර නොකර තියෙන්නේ නැහැ. මොකද අපි රූපේ ගැන බලන ක්‍රමයේ මිසක වෙනස් කරගත යුතු වෙන්නේ අපි දර්ශනයේ මිසක වෙනස් කරගත යුතු වෙන්නේ රූපේ වෙනස් කරලා දර්ශනය වෙනස් කරන්න පුළුවන් සාසනයක් නෙමෙයි. රූපේ තියෙනකොට අපිට පුළුවන්කම තියෙන්නේ ඒ රූපේ දිහා බලන සංකල්පනාව වෙනස් කරගන්න. නැතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කිව්වනම්. එතකොට ඒ චිත්‍රය කාමයේ උනේ නැහැ. ඒ චිත්‍රය ආරම්භය පුරුෂයා දක්වන සංකල්පනාවයි කාමයේනේ. තිත්තන්ති චිත්‍රානි සතේව ලෝකේ ඒ ලෝකේ චිත්‍රය කියන එක ඒ විදිහටම තිබුණ දැන් ඒක කිසි ගැටලුවක් තියෙන දෙයක් නෙමෙයි. හැබැයි අපි වෙනස් කරගන්න ඕනේ පැත්ත තමයි මේ ගැටලුව පිළිබඳව නැතිනම් ඒ චිත්‍රය පිළිබඳව අපි ප්‍රතිචාර දක්වන ක්‍රමය වෙනස් විය යුතුයි. එතකොට ඒක නිසා ශ්‍රේෂ්ඨ ධර්මයක් නෙමෙයි කියලා කිව්වා මොකද ශ්‍රේකාරයන් වහන්සේට මාර්ගයකින් හෝ දර්ශනයකින් ප්‍රහාණය කළ යුතු දෙයක් මාර්ග භාවනාවකින් හෝ දර්ශනයකින් ප්‍රහාණය කළ යුතු දෙයක් නෙමෙයි කියන එක අපි කලින් මතක් කළා. ඒකෝන මේ නේව සෙක්කන් කියන තැන මේ ටිකෙන් මේ රූපේ ප්‍රහාණය කළ යුතු එහෙම නැහැ. නාසෙක්කන්. නාසෙක්කන් කියන්නේ අශේකහන් කියන එක. නේ අශේකහන් කියලා කියන්නේ අශේක ධර්මතාව ටික කියන්නේ හිස්මිල ඉවරයි. අයි හිස්මෙන්න දෙයක් නැහැ. අරිහත් ඵලයට අයිති ධර්මයක් එහෙම නෙමෙයි. ඒකද මේකෙන් තව කාරණාවක් කියවෙනවා. ඒ තමයි නේවසිකං නාසිකං කියනකොට මේක සෛක්ෂ ධර්මයක් නෙමෙයි අසෛක්ෂ ධර්මයකුත් නෙමෙයි කියනකොට රූපයෙන් දකින්න එපා සෝවාන් ආර්යයන් වහන්සේලා සෝවාන් මාර්ගස්ත්‍ය සෝවාන් පලස්ත්‍ය සකුදාගාමි මාර්ගස්ත්‍ය සකුදාගාමි පලස්ත්‍ය අනාගාමි මාර්ගස්ත්‍ය අනාගාමි පලස්ත්‍ය රූපයෙන් එහෙම දකින්න එපා අරිහත් මාර්ගස්ත්‍ය අරිහත් පලස්ත්‍ය රූපයෙන් දකින්න එපා අපි සම්මුතිය තුල අද රහතන් වහන්සේලා හොයාගෙන යනවා සහ අපි රහත් වෙන්න උත්සාහවත් වෙනවා. අපි සෝවාන් ආරයන් වහන්සේලා හොයනවා සහ අපි සෝවාන් ආරයන් වහන්සේ නමක් බවට පත් වෙන්න උත්සාහවත් වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව තුළ සම්පූර්ණම තියෙන්නේ එකම තැනක. ඒ තමයි අපි හැම වෙලාවකදීම සෝවාන් වූ පුද්ගලයෙක් සෝවාන් වූ කෙනෙක් බාහිර භෞතිකව දකිනවා. මේ කතා කරන්නේ අපි සම්මුතිය තුල සම්මුති ඥානය ඇතුළ නෙමෙයි සම්මුති ඥානය තුල ඉඳලා සම්මුතිය ඉක්මවා යන මට්ටමට යන දර්ශනයක්. ඒක නිසා මේක වරදව කතා ගන්න එපා. නැතිනම් සමහර වෙලාවට මේ ටික විග්‍රහ කරනකොට කෙනෙක් සාහිත්‍යක ප්‍රායෝගික ප්‍රශ්නයක් අහනකොට අපිට බෑද රාතන් වහන්සේ නමකට දන් දෙන්න ආර්යයන් වහන්සේ නමකට දන් දෙන්න බෑද කියලා. ඒකට ඇත්තටම මේ ඒක ලෞකික පැත්ත ගැන කතා කරනෝනේ මේ ලෞකිකව ගත්තොත් අත්පුරුෂ පුද්ගලයා එක පුරුෂ පුද්ගලයා අට දෙනෙක් ඉන්නවා අපිට පුළුවන් ඒ අට දෙනාට දන් දෙන්න ඒ අරබය කුසල් කරගන්න ඒ පුණ්‍යක්ෂේත්‍රයක් බවට පත් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. නමුත් මේ සාමාන්‍ය ලෞකික ඥානයේ ඉක්මවා ගියපු ලෝකෝත්තර ඥානයක් උපද්ද ගන්න හදන ක්‍රමවේදයක් මේ විතර කතා කරන්නේ. එතකොට එතකොට රූපේ නේවශෙක්ඛං නාශෙක්ඛං කියලා කියනකොට ශේක හෝ අශේක ධර්මයක් නෙමෙයි කියලා කියනකොට අපිට ඔගොල්ලෝ දකින්න එපා රූපේ කියන එක තුල සෝවාන් සකුදාගාමි අනාගාමි කියන මාර්ගස්තෝ පලස්තය හෝ රහතන් වහන්සේලා රූපේ පැත්තෙන් දකින්න එපා. එතකොට ඒක ඔබ ඔබගේ දිට්ඨිය ඍජු කරගන්න, දිට්ඨිය පැහැදිලි කරගන්නත් උපකාර වෙන දෙයක්. ඒ තමයි අද අපි උත්සාහවත් වෙන්නේ මේ මාව සෝවාන් කරගන්න. ඉක්මනට අපි උත්සාහවත් වෙන්නේ මේ මාව, මේ කෙනාව සෝවාන් කරගන්න. ඒතර අපි මේ හදන්නේ මේ රූපේ සෝවාන් කරගන්න. දැන් අපිට මම කියලා දිට්ඨියක් තියෙන මොකක් ගැනද? තමන්ව සිහිපත් කරගන්න කිව්වහම තමන්ව කියලා මතක් කරගන්නේ තමන්ගේ රූපේ නෙමෙයිද? අපිට අද තමන් කියලා දර්ශනය තියෙන තමන් කියලා දිට්ඨිය තියෙන මෙන්න මේ රූපේ පිළිබඳව. එතකොට දැන් ඔන්න අපිට රූපේ තමන් කොට ගත්ත බවක ඉන්න අපි උත්සාහවත් වෙනවා මේ ඉන්න මාව සෝවාන් කරගන්න. දැන් අපේ මුළු දර්ශනයේම පතිත වෙලා තියෙන්නේ කොතෙන්ද එතකොට? මේ ඉන්න පුද්ගලයාව මේ මම කරගත්ත රූපය මගේ කරගත්ත රූපේ නිවන් දක්වන්න. මේ රූපේ සෝවාන් කරන්න. මේ රූපේ සෝවාන් කරන තැනට හත්ල මේක අවබෝධ කරගන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි මේ ඉන්න කෙනාව සෝවාන් වුණා කියන එක වැදගත් වෙන්නේ නැහැ. මොකද ඒකෙන් දුර වෙන ආශ්‍රයයක් නැති නිසා අපි සෝවාන් කියලා හිතාගත්තා විතරයි එතකොට. සෝවාන් කියලා හිතාගත්තා කියලා අපිට සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් කමක් නැති වෙන්නේ නැහැ. අර මහතම සේකර ප්‍රබුද්ධ කාව්‍යයේදී ප්‍රබුද්ධ කියන පොතේදී කියනවා බුදුවරයෙක් වීමට ඇති පහසුම මත නම් මම බුදුවරයෙක් කියලා හිතාගන්න එක කියලා. ඒ වගේ අද සෝවාන් වෙන්න තියෙන පහසුම ක්‍රමය තමයි මොකක් හරි සංකල්පනාවක් තුළ මම සෝවාන් කියලා හිතාගන්න එක. මේ කාලය තුළ සමාජය තුළ තියෙන ලොකු රැල්ලක් සහ ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒ සෝවාන් වුණ මම කවුද කියලා අහුවාම කෙලින්ම මේ රූපේ මේ සම්මුතිය තුළ කතා කරන්න බෑ කියනෝ නෙමෙයි. තම තමන්ගේ හිත පැත්තෙන් දකින්න ඕන කතාව සම්මුතිය තුළ කතා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ මම මගේ කියන දේ කතා කරලා තියෙනවා සම්මුතිය තුළ. හැබැයි මේ කතා කරන දර්ශනීය පැත්තෙන්. අපේ දර්ශනීය පැත්තෙන් අපිට තියෙනවා නම් මේ මාව සෝවාන් කරගන්න කියලා හැඟීමක් අපි මේ රූපේ පැත්තෙන් රූපේ සෝවාන් කරගන්න පැත්තකින් දකින්නේ. ඒ වගේම අපි සෝවාන් පුද්ගලයෝ හොය හොය යනවා නම් රූපේ පැත්තෙන් අපිට කවදාවත් අපිට නිවන් ප්‍රතිපදාව නෙමෙයි නිවන් ප්‍රතිපදාව දකින්න බෑ අපි නිවන් ප්‍රතිපදාවෙන් ගොඩක් දුර ඉන්නේ. ඒක නිසා අපිට රූපේ පැත්තෙන් කවදාවත් දකින්න බෑ මාර්ගස්ත්‍ය හෝ පලස්ත්‍ය අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ. අපිට දකින්න පුළුවන් ඒ ධර්මතා ටිකකින් නැතිනම් ඒ චිත්තචෛතසික ටිකකින් තමයි හැම වෙලාවකදීම පුද්ගලයා පණවන්නේ නැතිනම් නුවණ නුවණකින් තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඵලය පණවන්නේ නුවණ මට්ටමකට මිසක පුද්ගල මට්ටමකට නම් නෙමෙයි. රහතන් වහන්සේ කියලා විග්‍රහ කරන්නේ කතා කරන්නේ එතන තියෙන ලෝකෝත්තර ඥාන දර්ශනයක් මිසක රහතන් වහන්සේ වූ පුද්ගලයෙක් ලෝකෙ තුල ඉන්නව නෙමෙයි රහතන් වහන්සේ පුද්ගලයෙක් උනේ අපිට. හැබැයි මේ පුද්ගල බව සම්පූර්ණ දුරු කරගත්ත මනසට තමයි රහතන් වහන්සේ කියලා කිව්වේ. අද පුද්ගල භාවයෙන් ඇසුරු කරන අපිට රහත් වූ තවත් එක පුද්ගලයෙක් ලෝකෙ හොයනවා. එහෙනම් රහතන් වහන්සේ කියලා කියන්නේ පුද්ගල බව දුරු කරගත්ත මනසකට තමයි රහත් කියලා කිව්වේ. ඒකට ඒ නුවණකට සම්මා ඥාන සම්මා විමුක්ති කියන මෙන්න මේ අංග 10කට රහතන් වහන්සේ කියලා කියන ආරියස්ථාංගික මාර්ගයේතම සම්මා ඥාන සම්මා විමුක්ති මේ මනමින් දැනගෙන මනමින් මිදීම කියන මේ කාරණා දෙක එකතු කරාම තමයි දසංගේ සමන්නාගතව අරහති උච්චති මේ අංග 10කින් යුක්ත කෙනාටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒක මේ අංග 10 ගැන කතා කරන්නේ. ඒ නුවණ උපද්දපු පැත්ත ගැන. එතකොට සියලු රූපය නේව සික්ඛං නාසික්ඛං ශේක ධර්මයකුත් නෙමෙයි අශේක ධර්මයකුත් නෙමෙයි. එතකොට ඒ කිසිම තැනකින් ශේක ප්‍රතිපදාවක් තුල හෝ අශේක ප්‍රතිපදාවක් තුල හික්මෝ ගන්න කියන දෙයක් එහෙම නෙමෙයි රූපේ කියලා කියන්නේ. එතකොට නේවශේක නාශේක ධර්මතා හැම වෙලාවකදීම ඇති වෙන්නේ. ඒ කියන්නේ නේවශේක නාශේක කියලා කියනකොට ශේකක් නෙමෙයි. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග කියන ටිකක් නෙමෙයි. නාශේක කියලා කියනොන අශේක අරිහත් ඵලයක් නෙමෙයි. නේවශේක නාශේක. එතකොට මේ මාර්ග මාර්ග ටික සහ මේ ඵල ටික හැරෙනකොට අනික් සියලු ධර්මතා ඔක්කොම බෙදෙනවා නේවශේක නාශේක ධර්ම. එතකොට ශේකක් නෙමෙයි අශේකක් නෙමෙයි. නේවශේකයි නාශේකයි. එතකොට සියලුම රූපස්කන්ධේ රූපයත් අයිති වෙන්නේ නේවශේක නාශේක ධර්මයක් ඇටියට. ඒක රූපේ කියන එක තුල ශේක ධර්මතා හෝ අශේක ධර්මතා රූපය ASCII තියෙනවා එහෙම නෙමෙයි. රහත් බව කියන එක මේ රූපය ASCII තියෙනවා එහෙම නෙමෙයි. ඒක නිසා නේව ශේක නාශේක එහෙම නෙමෙයි ඒ ධර්මතා ටික. එතකොට දැන් අපිට අපේ ජීවිතේ හොඳට දකින්න ලොකු අර්ථයක් තියෙනවා. අපි අද දවසේදී මේ කතා කරපු ටික තුළ දර්ශනයකින් හරි භාවනාවකින් හෝ පහකරන දෙයක් රූපේ තියෙනවත් නෙමෙයි. ඒ වගේම නේව ආශේගාමි අපි රැස් කරගන්න දේකුත් රූපයේ තිබුණ නෙමෙයි රූපේ රැස් කරගත්තක් නෙමෙයි නේ අපචේගාමි රැස් කරගත්තේ නැත්නම් ඒක අපිට අස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ අපචේගාමි නේව සෙක්ඛං ඒ වගේම ශේක ධර්මතාවයකුත් නෙමෙයි නේ අශේකං අශේක ධර්මයකුත් නෙමෙයි එතකොට දැන් අපිට රූපය කියන එක මේ වචන ටිකෙන් කතා කරනකොට පැහැදිලි පිරිසුදු තැනකින් හසු වෙලා තියෙන්න ඕනේ මේ කිලුතු නැති මේක ගැන අපිට දුරු කරන්න දෙයක් ඇත්තෙත් නෑ මේ ගැන අපිට අමුතුවෙන් ප්‍රහාණයකට ලක් කරන්න දෙයක් ඇත්තෙත් නෑ මෙතන මේ අනාත්ම ධර්මයේ අරඹය මේ අනිත් පැත්තෙන් තමයි කෙනකෙනාගේ මනස පැත්තෙන් තමයි කෙනකෙනා ප්‍රතිචාර දක්වලා තියෙන්නේ කියන දැක්මක් අපිට ඇති වෙන්න ඕනේ රූපේ තියෙන පිරිසිදු අවස්ථාව ගැන අපිට නුවණක් ඇති වෙන්න ඕනේ එතකොට ඒ පිරිසිදු රූපය ආරම්භය ඉතුරු නැතුව ඒ මොහොතේම නිරුද්ධ වුණ ස්කන්ධය ආරම්භය කෙනකෙනා කෙනකෙනාගේ ආධ්‍යාත්මික පැත්තෙන් ප්‍රතිචාර දක්වපු ක්‍රමයේ නේද මේ වෙනස තිබුණේ කියන ලක්ෂණය අපිට හොඳින් පැහැදිලි වෙන්න ඕන. අන්න එහෙම පැහැදිලි වෙනකොට තමයි අපිට මේ අර්ථ ටික හොඳට ජීවිතයට යෙදෙන්නේ. මේකම තමයි තව පැත්තකින් අපිට එක්ක භාවනාවක් බවට පත් වෙන්නේ. මේ අහනවා කියන එක තුල තියෙන්නේ වෙනත් දෙයක් නෙමෙයි මේකම තමයි භාවනාව. භාවනා කළත් කළ යුතු වෙන්නේ මේකමයි. මොකද මේ භාවනා කරනකොටත් අපිට වැඩෙන්නේ උපදින්නේ මේ නුවණ නම්. බණ අහන අහගෙන ඉන්නකොටත් මේ අනුව මනස මෙහෙවනකොට ඇති වෙන්නේ මේ රූපස්කන්ධය ගැන තියෙන නුවණ නම්. අපි තුන් පොතකින් පතකින් කියවනකොට අපිට ඇති වෙන්නේ නුවණක් නම්. එහෙනම් අපිට මේ හැමතැනකින්ම නිවන් දකින්න පුළුවන් මාර්ගය තමයි සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා හොඳට මේ කාරණා ටික ගන්න මේ කතා කරන්නේ මේ එකක් එකක් හරි එක වචනයක් අරගෙන අපිට හිතන්න පුළුවන් වුණොත්. ඇයි රූපය ආශේගාමී කියලා? ඇයි රූපය අපචේගාමී න ආශේගාමී කියන අපචේගාමී කිව්වේ ඇයි කියලා අපිට එකක් එකක් ගැන මෙනෙහි කරන්න පුළුවන් වුණොත්. අපිට මෙනෙහි කරන්න වෙයි රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපිට රූපේ රැස් කර ගැනීමට දෙයක් තිබුණේ නැහැ නේද කියන තැන. රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක රූපේ ගැන ආය අස්කරන්න දෙයක්වත් නැහැ නේද කියන එකක් ගැන අපිට නුවණක් එයි. එතකොට කෙන කෙනාට කෙන කෙනාගේ හිත පැත්තේ ඇති කරගත්ත කෙලෙස් ටික සහ වැරදි අවිද්‍යාව මත වැරදි දිට්ඨිය මත ඇති කරගත්ත සංකල්පනාව ඔහුට ප්‍රකට වෙලා තියෙයි. ඒක නිසා හැම මොහොතකදීම ඇසුරු කරන්න තමන්ගේ ඒ භාවනාවට අදාළ වෙන විදිහට දර්ශනයට පෙනෙන විදිහට දර්ශනයට උපකාරවත් වෙන විදිහට මේ දේශනාව යොදා ගන්න සහ මේ ධර්මතා ටික ගැන නුවණ මෙහෙවන්න. එහෙම නැති වුණොත් අපි කාරණා ගොඩාක් ගොඩ ගහගත්ත තවත් ධර්මයේ දන්න අය වෙලා තියෙයි. හැබැයි අපිට ජීවිතේට ප්‍රායෝගිකව යෙදුණු අය වෙලා නැහැ. ඒක නිසා මේ කතා කරන්නේ සමතහ මේ කතා කරන්නේ භාවනා. මේ කතා කරන්නේ අපේ දර්ශනීය පිරිසුදු කරගන්න අවශ්‍ය භාවනා. ඒක නිසා මේ ගැන හොඳ අවධානයක් යොමු කරන්න මේ ගැන හොඳ කල්පනාවෙන් පසු වෙන්න එතකොට අපිට මේක බොහොම වැදගත් වෙනවා මේ ධර්මතාව ටික ගැන තේරුම් ගන්න එක අපේ ජීවිතේට සමහර විට තේරෙන්න පුළුවන් සමහර විට ටිකක් ගැඹුරු වෙන්න පුළුවන් නොතේරෙන්න පුළුවන් හැබැයි මේක අහගෙන ඉන්නකොට මේ කියන අර්ථය හැම වචනයක් තුළම එකම තැනකට අපි කතා කරනකොට ටික කාලයක් යනකොට මේ ගැඹුරු කාරණාව ජීවිතයට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා නැවත නැවතත් අවධානයට ලක් වෙනවා ඒක නිසා මේ කාරණා ටිකත් එක්ක තමන්ගේ මනස අරගෙන යන්න ඒක ගොඩාක් හැම දිනකටම ප්‍රයෝජනවත් වෙයි. ඒකත් අද දවසේදී අද දවසේ දේශනාව අපි අවසන් කරමු. හැම කෙනෙක්ම කල්පනා කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසකාරාදී සිද්ධ කරගෙන වටිනා කුසලයක් සිද්ධ කරගත්ත මේ මොහොතේ අපි මේ සීල කුසල අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසලය අමා මහ නිවනේ සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම විත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම මේ ස්ථානාදිග්‍රහිතාදී අනිෂ්ඨකාරක දේවගණ සමූහයක් වෙත්නම් ඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ට මේ පින් උතුම් නිවනේ සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. චිර ජීවනයේ සැලසේවා හැම දිනකටම ගෝර කටක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමත මහා නිර්වාණ සෝය සාක්ෂාත් කරගන්නටම මේ සීල කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින්වන්දනා ගන්න. හොඳයි හැම දිනකටම දරුවන් සාමයේ